අවසරයි හාමුදුරුවනේ සක්මන් භාවනාව පිළිබඳවයි මම මේ කතා කරන්නේ මේ වෙලාවේ සක්මන් භාවනාව સિદ્ધ කරද්දී පාදය ඔසවනවා ගෙනියනවා තබනවා පාදය ඔසවනවා ගෙනියනවා තබනවා ආදි වශයෙන් පියවර කීපයක් ඉදිරියට ගමන් කරනකොට ශරීරය සමබරතාවයේ නැතිව අර ඉදිරියට තබන්න හදන පාදය පසුවට ආපහු පස්සට ඇදෙනා වගේ ස්වභාවයක් දැනෙනවා. නැවතත් අපි ඒ සිහිය පිහිටවාගෙන පාදය ඔසවනවා, ගෙනියනවා, තබනවා ආදී වශයෙන් සක්මනට නිරත වෙන්න පුළුවන්. එම අවස්ථාවේදී දැනෙනවා විලුඹ එසවෙනවා. ඒ වගේම මාපටගිල්ල අන්තිමටම පොළවෙන් මිදෙනවා. ඒත් එක්කම පාදය තබනකොට දැනෙනවා ස්වාමීන් වහන්ස පාදය පොළවට ඇදලා ගන්නවා වගේ ස්වභාවයක්. ඒ වගේම පාදය පොළවෙන් මිදෙනකොට ඇලිලා තියෙන දෙයක් ගලවලා ගන්නවා වගේ දැනෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් මේක මට විතරක් දැනෙන දෙයක්ද නැත්නම් ඒක ස්වභාවයද කියන එක දැනගන්නත් අවශ්‍යයි. ඒත් එක්කම සක්මන් භාවනාව සිද්ධ කරනකොට අර පාදය කෙරෙහි අවධානය තියෙන අතරතුරම ඇඟ ඇතුලෙන් තෙරපෙන ස්වභාවයක් දැනෙනවා අස්තියක් අස්තියකට ඇතිල් වෙන ස්වභාවයක් වගේ ඒක කොතනින්ද දැනෙන්නේ කියන එක මට හරියටම තේරුම් ගන්න බැරි වුණා ස්වාමින් වහන්සේ මම දෙපා වලට අවධානය යොමු කරන්නේ නැතුව ඒ තෙරපෙන තැනට අවධානය යොමු කළා. ඒත් මට තේරුම් ගන්න බැරි වුණා ඒ කොතනින්ද ඒ තෙරපීම එන්නේ කියන එක. ඒ සක්මන් භාවනාවේදී එපමණයි. අපි මේක ඉවර කරමු. එතකොට මට මතකේ රඳලා හිටි. එතකොට ඇවිද ගන්න බෑ ඉස්සරහට ගිය කකුල පස්සට ඇදිලා එන වගේ කියනකොට ඒක සතිය උච්ච අවස්ථාවක්ද නැත්නම් සතියට හානි වෙච්ච අවස්ථාවක්ද? සතිය සතිය කැළඹිලා ඒ වෙලාවට මේ වැටෙන්න යනකොට වෙනස් වෙනවා අවධානය. අවධානය නෙවෙයි අහන්නේ දැනීම. ඒකට අවදි බව. එහෙම නැත්නම් අප්‍රමාදීව ඒක දන්න ගතියේ ඒ වගේ පාලනයක් තොර වෙනකොට සතිය වැඩිවීමක්ද සිද්ධ වෙන්නේ අඩුවීමක්ද සිද්ධ වෙන්නේ? සතිය අඩු වෙනවා සමහරවිට. හොඳට සලකා බලන්න එතන තමයි සතිය වැඩෙන තැන. අපි දන්න තැන සතිය මොඨ වෙලා තියෙන්නේ. මෙට්ට ඇහි වෙලා තියෙනවා. දන දැන තමයි පටන් අරගන්නේ. දන දැන කියලා හුස්මෙන්. ඊට පස්සේ දතියට අනුතුරුදායක තැන් වලට යනකොට මේක පුදුම ශක්තිමත් වෙනවා. අර හාවට කරදරයක් වෙච්ච ගමන් කන් දෙක උස්සලා ඌ ඇස් දෙක දිදුලලා බලාගෙන ඉන්නේ. ඉතින් මෙවට බය වෙලා තමයි අපි ජීවිතය ගත කරලා තියෙන්නේ මෙතෙක් කල්. දැන් අපි ඒන කරදරයක් එනකොට තේරුම් අරගන්නවා සතිය අවදියක් එන්නේ. ඒ එන අවදියට අනුග්‍රහ කරන්න පුළුවන් කියලා. අනුග්‍රහ කරන්න නම් අනුග්‍රහ කරන්න නම් කාය ජීවිත අතාරින්න වෙනවා. අපි ඒ වෙනුවට කාය ජීවිත දෙක අල්ලගෙන සතිය අතාරිනවා. එහෙම නැත්නම් හිතනවා සතියට අනතුරක් කියලා. සතියට අනදරයක් නෑ මේක සතිය උච්ච මේ පළප්පරෝජනයක්. ඕ ඕනතරම් වෙනවා අපි දන්නේ නෑ. දැන් විතරයි දන්නේ මොකද අපි සතිය උද්දීපන වෙලා තියෙන නිසා. එච්ච ඒක එකක්. දෙක මේ කකුල ගලවනකොට බෙහෙත් ප්ලාස්ටර් එක තියලා ගලවන්නවා වගේ. එහෙමයි. මේ තමයි ආපෝ ධාතුව වැටෙන ආකාරය. ආපෝ ධාතුව අඩු වෙනකොට ආසත්ත ලක්ෂණය පෙන්වනවා. ආපෝ ධාතුවේ වැඩි වෙනකොට පග්ඝරණ ලක්ෂණේ වැඩි වෙනවා. ඉතින් ඒක අනිත්‍යයට වෙන්න ඕනෙම නැහැ. හැබැයි ඕනම කෙනෙකුට ආපෝ ගතිය තේරෙනකොට ඔයගේ මේ ඇලෙන ගතිය සහ වැగిරෙන ගතිය. ඊට පස්සේ පිරිමැදිර ගතිය, ඇඹරෙන ගතිය ඒ පටවි ධාතුව පෙන්වන හැටි. ඉතින් අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා යෝගාවචරයා ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි. ධාතුන් ඇවිල්ලා කියන්නේ ඔන්න මං ආපෝ ධාතුව ආවා, ඔන්න මං පටවි ධාතුව ආවා කියලා ඒක අපිට තේරෙන්නේ ඔයගේ ගති භාව ස්වභාව වශයෙන්. අන්නේම දකින්නකොට අපිට භාෂාවක් තේරෙන්නේ නැව කියන්නේ. මේ ධාතුන්ගේ භාෂාව අපිට තේරෙන්නේ නැහැ. අපිව පැත්තකට දාන්න. නමුත් දැන් මෙතන මුදුවට තේරෙනවා එක එක ධාතුන් ආපුවාම යාට කියන මතු කරලා දෙන භාෂා විලාසයක් තියෙනවා. ඒක දෙවියන්ටත් තේරෙන්නේ එච්චරමයි බ්‍රහ්මයට තේරෙන්නේ එච්චරයි ආර්යයන් වහන්සේට තේරෙන්නේ එච්චරයි ඒක විශ්වගත භාෂාවක්. ඒ භාෂාවට ගියාට පස්සේ උඹ මම බේදෙ නැහැ. ඒ භාෂාවට ගියාට පස්සේ ඇතුළ පිට බේදෙ නැහැ. ඒ භාෂාවට ගියාට පස්සේ මම සහ මම නොවේ කියන බේදෙ නැහැ. ඒක පුත්‍රජාන වහන්සේ රාහුල පුංචි ආමසරණ කියනවා අජ්ජත් පටවි ධාතු, බහිද්ධා පටවි ධාතු, පටවි ධාතු රේවේතා. රාහුල මේ අජ්ජත් පටවි ධාතුවක් කියලා එකක් තියෙනවා. බහිද්ධා පටවි ධාතුවක් කියලා තියෙනවා. දෙකම පටවි. පටවි ධාතුව දන්නේ නැහැ මේක ගෑනුවෙක් ගෑන්ගේ ඉන්නවා, පිරිමියෙක් ගෑන්ගේ ඉන්නවා, භික්ෂුව ගෑන්ගේ ඉන්නවා, ඒක දන්නේ නැහැ. එයාට ඇත්තෙත් නේ අජ්ජත් බහිද්දා ભેදයක්. අපි ධාතුන්ගේ භාෂාව තේරුම් ගන්න යනකොට අපිට මේ මම සහ මම නෙවෙයි කියන ભેදය අතාරින්න වෙනවා. ඒක බෑ. බැරි කයට ආසාව නිසා. බැරි ජීවිත ආසාව නිසා. නමුත් ඔහොම කරගෙන කරගෙන යනකොට කමඨාන සුද්ධ වෙනකොට සුද්ධ වෙනකොට තේනවා මේ භාව ලක්ෂණ ගති ස්වභාව ලක්ෂණ වලට එනකොට මම නිකම්ම විශ්වගත වෙනවා. මම නිකම්ම බාහිරත් එක්ක සංතන්දනය වෙනවා. ඒ වෙනකොට ධාතු මනසිකාරය ඇවිල්ලා උච්ච අවස්ථාවට ඇවිල්ලා. ඒක සතිය නෙවෙයි. සතිය උත්කෘෂ්ඨ ඵලයක්. ඉතින් මේක අපි තේරුම් ගන්නේ කයින් තමයි. රස වහිනවද කියලා දාන්නේ අතේ එළිය දාම ඕන තෙමෙනවා නම් ඕන වහිනවා. අතේ එළිය දාම රත් වෙනවා නම් ඕන පායනවා. ආනෝ විදියට දැන් ස්පාක් වෙනවනේ. ඒ විදියට අපිට තේරෙන්න පටන් ගන්න මේ කයෙන් තමයි ඔක්කොම මනින්නේ අපි. ඒ මැනීමට ගන්න මූලික උපාංගය තමයි කය. අත දිගහැරියොත් බඹේ මෙතෙන්ලා මෙතෙන්ලා යාරේ අතේ භාගේ රියන ඔක්කොටම උපමානේ මේක. හැබැයි ඔයාගේ බඹේ මගේ බඹේ වෙනස්. දැන් සුද්ධ කිව්ව නෑ බඹේ බඹේමයි කියලා. ඒක යාරයක් හරියට දිග රත්තරන් පොල්ලක් කෞතුකාගාර තැම්පත් කරලා තිබ්බ මෙන්න යාරේ. ඒකට අඟල් තීතය. බයිලා අඟල් නෙමෙයි අඟිලි. ඒ ඇඟිල්ල එක එක නෑ වෙනස්. සිවුරු මහන්ඩි ගියාම අපි බලන්නේ රියනෙන්නේ. මගේ 19 9 19 හැමාරක් තියෙනවා මගේ. 18යි කියලා හරියන්නේ නෑ රියන. ඒ නිසා අපි අපි පටවි ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව තේරුම් ගන්න හැටි වෙනස්. ඒකේ විශ්වගත තත්ත්වකුත් තියෙනවා. ඒක තේරුම් ගන්න බැරි මේක මම කරගත්තොත්. මගේ කය, මගේ කට, මගේ බඩ, මගේ කකුල එහෙම නැතුව මේ ධාතු ගුණ දකින්න නම් ඒ කම්පන චංචල තෙරපියෙන් උණුසුම් සිසිල් ගති ගති වශයෙන් භාව වශයෙන් මේ ගති භාව ස්වභාව දකින හැම වෙලාවෙම අපි සුවසේවාවට වැටෙනවා. ගති භාව නැතුව මේ මම මගේ කියාගත්ත ගම ලෙඩ වෙච්ච ගති වලට වැටෙනවා. බෙහෙතින්මයි සනීප කරන්න ඕන. අර ධාතු මනසිකාරයේ සම්මුළු ශරීරයේම අභ්‍යංගනය කරනවා. මසාජ් කරනවා. ඒ නිසා ලස්සන තොරතුරු ටිකක් තියෙන්නේ. ඒව සතියේට අරියාදුවක් කියලා ගන්න එපා. ඒ සතිය වැඩෙනකොට හැදෙන පුතාගේ හැටිනේ වැඩෙන්න පටන් ගන්නවා මේ මේ විදිහට වාර්තාකරනද වාර්තා කෙරුවොත් උනන්දු කරවන්න පුළුවන් අනුග්‍රහ කරන්න පුළුවන් අනිත් දවසේ අපි යන්නේ භාවනාවට ඒ හැම දෙයක්ම භාවනා මල් මාලෙට හම්බෙච්ච අලුත් මලක් වගේ අමුණගෙන අමුණගෙන අනේකයි තියෙන්නේ අපි යනවා